අවසරයි සියලු දෙනාටම පුරුවන් සරණයි අපි අවසරුවේ සතිವಾರය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි උදේ කතා කරගත්ත විදිහට මේක ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් වශයෙන් මේ පැය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා මම ඒ අනුව කටයුතු කරගෙන යනවා කාට හරි අතරමැද ප්‍රශ්න ප්‍රකාශන මතිමතාන්තර තියෙනවනම් සජීවීව සම්බන්ධ වෙන්නේ කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගරු ස්වාමීන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් බුදුරජාණන් වහන්සේ පරිණිරවාණය කළ සීක යන්නේ තීරුම පහදා දෙනමින් ඉල්ලා සිටිමි. අනුපාදිශේෂ කියන වචනේ තමයි අතරම මේක වැදගත් වෙන්නේ. උපදී උපායාස උපදි උපදි කියලා කියන්නේ අපි සාංශාරික වශයෙන් ඇලි බැදී ගන්න දේවල් වලට කියන උපදි කියලා අනුපාදි කියලා කියන්නේ එහෙම අල්ලා ගන්න දේවල් නැතුව අනුපාදි ශේෂේ උපදි ශේෂ විරහිතව කිසිම ඉතිරියක් නැතුව සියලු උපදීන් අතහැර දමලා අතහැර දැමීම මාර්ගයෙන් කරන නිවීමට කියනවා අනුපාදි ශේෂ සෞපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන මේක සංසන්දනාත්මක එකක්. එතකොට තාම මේ පංචස්කන්ධය තියෙනවා සජීවී අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ පිරුණම් පෑවයි කියලා අපි මේක සාමාන්‍ය සිංහල වචෙන් දාලා තියෙන්නේ. මේ ශරීරේ පැවැත්මත් එතනින් ඉවරයි. මේ පරිනිර්වාණ. සෞපාදිශේෂ නිර්වාණ ධාතුව වශයෙන් සඳහන් කරන්නේ බුද්ධත්වයේ ලැබීම. ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වෙනවා. කෙලස්ටික් ඔක්කොම ඉවර වෙනවා. නමුත් කය ඉතුරු වෙනවා. අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කයත් එකම උපාදාන එකම අයින් වෙන නිසා ශේෂ විරහිතව ඉතිරියක් නැතුව සියලු උපදීන් අතහැරදමල අතහැරදමීමේ සිදු කරන සිදු වෙන නිර්වාණය තමයි කියන්නේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෑහෙන කලක් සිට ආනාපාන සති භාවනා කරන මාර්ගයේ සිට ටික කලකින් ටික වෙලාවකින් සමාධිගත වේ. එවිට මගේ ආස්වාද ප්‍රසවාසයේද මට නොදැනී ගොස් ඇත. එසේ ටික වේලාවක් සිටීමේදී නිින්දෙන් පිපෙනාක්මෙන් හිත වික්ෂිප්ත වේ. එවිට <clears throat> තුනී වූ ආනාපාන දෙසට ආපසු බැලීම මුල සිටම කළ යුතුද උපදේශ පාතමි. මේක ඇත්තටම මේ වගේ භාවනාව සිද්ධ වෙනවා නම් කියනවා ඊගාව දවසේ මේක ලෑස්තිලා යන්නේ කියලා. නැත්නම් මේකට සූදානම් වෙලා යන්නේ කියලා ආනාපානීය නොදෙනී යනවා කියන එක එකවර සිද්ධ වෙන්නේ නැහැ. ගොරෝසු බව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් යන්නේ අන්නේ වෙලාවේදී සාමාන්‍ය සතියට වැඩිය හොඳේ දල්වාගත් සතියක් අප්‍රමාදී ගතියක් ඇතුව ගියොත් නොදැනී යනකොට ඒක ලිසායමක් ලුහුටායමක් නින්දට වැටීමක් සිදු නොවි නොදැනීම වෙනදා නොදැනී නිරදා නොදැනෙනවා කියන මට්ටමේ පවා දේශ මාත්‍ර වශයෙන් යමක් දැනගන්න පුළුවන් කියලා දැකීම ගෙවිගෙන යනකොට හිත නිින්දට වැටෙන්නේ නැතුව සැක උපදව ගන්න නැතුව ඇස් දෙක අරින්නේ නැතුව ඉන්න පුළුවන් තත්ත්වේ හම්බ වෙන්නේ ලෑස්තිලා ගියොත් විතරයි. ඉතින් එහෙම නොවුනොත් වෙන්නේ එකපාරට හිත අසත්‍යමත් වෙලා නැවත සතියට එනකොට ගැස්සෙනවා. ගැස්සිලි වල නිකන් මේ පිරිසුදු ජල කඩක් දිය කඩක් හෙල්ලුම් කෑවා වගේ වෙනවා. ඊට පස්සේ එහෙම වුණත් භාවනා හරිනම් ස්වභාවය තමයි හිත නැවතත් වැටෙන්නේ ආනපනට. ආනපන වැටුණට පස්සේ මේ වෙච්ච දෙයට කලබල වෙන්න ගියොත් මේ ප්‍රශ්නේ ඇහෙනවා. වෙච්ච දෙයට කලබල නොවි ආ මේක ස්වභාවික දෙයක් කියලා ඒ තියෙන තැන ඉඳලා ආනපන කරගෙන යන්න පටන් අරගත්තොත් ආයශරයක් කරවාගෙන tempat වෙනවා. ඒක ඩීක්මට tempat වෙනවා. ඊට පස්සේ එතනදී ආය වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් එතකොට එක පරියන්කයක් ඇතුළත මේ වගේ වැටීම් 3-4ක් වෙලා පුරු වෙනවා. ඒක එකක් අනිත් එක ඒ වැටෙන්නේ ඉසලා තුනී වේගන යනකොට ඒක හොඳට ජවනිකාවෙන් ජවනිකාට නිකන් ඉර පායනකොට තරු ගෙවෙනවනේ. තරු දිහා බලාගෙන ඉන්න ඕනේ. තරුව නැති වෙන්නේ නැහැ. ඉරේලිය දිස්න නිසා තරුව නොපෙනියන එක නෙවෙන්නේ. හොඳට බලන හිටියොත් පේනවා. දවල් තරුත් දකින්න පුළුවන්. ඇත්තටම සිකුරු තරුව අවුරුද්දේ මාස 4ක් විතර පේන. හැබැයි ඒක පේන්නේ කොහොම හොඳට දිස්න වෙලාවේ බලලා ඉර පායන වෙලාවේ බලන්න ඉන්න. එතකොට ඉරබඩුතරුව වශයෙන් තියෙන එක පේනවා. මේ උදාතරුව තියෙන එක පේන්නේ. ඉරබඩුතරුව වශයෙන් උත් උදාතරුව වශයෙන් වැඩ කරන සිකුරුතරුවමයි. සිකුරුතරුව ඉරබඩුතරුව වශයෙන් යනකොට උදාතරුව වශයෙන් තියෙනකොට ඉර උදා වීමත් එක්ක තරුව තියෙනවා නිකාං දිෂ්ණ නැති දෙයක් බවට පත් වෙනවා. බැලුවොත් පේනවා. හැබැයි දිෂ්ණ තියෙන වෙලාවේ ඉඳලා හිමීට බල බල හිටියොත් තමයි අල්ලන්නේ. නැත්තම් කෙලින් බැලුවට පේන්නේ. ඒ වගේ තමයි ආනපානෙ ගෙවෙන වෙලාවේදී හොඳට බලන්න හිටියොත් වෙනදා නැහැ කියන එක ඒ හිතේ කම්මැලිකමට දෙන උත්තරයක් මිසක් නැතිවීමක් නෙවෙයි කියලා දැක් ගන්න පුළුවන්. අන්න එහෙම වුණොත් ওই වැටි වැටි නැකින එකත් නතර වෙනවා. හිතේ සතිය තව සූක්ෂම වෙනවා. ප්‍රනීත වෙනවා. ඊටාත්ම කුංචි දෙයක් පව අල්ලන්න පුළුවන් ගතියකට එනවා මේක විස්තර කරනකොට මට මතකයි මේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ උපමාවක් කිව්වා මේ සද්දන්ත කුලයේ ඇතෙක් ඉදි කට්ටක් ගන්න හදනවා හැල හොඬේ. ඌට හැපෙන්නෙත් නැහනේ. තාම සූක්ෂමව ගිහිල්ලා ඉදි කට්ට ගන්න ඇතා කොහොමද කටයුතු කරන්නේ? ඌට කිතුල් ගහ පොල් ගහ ගන්න එක නම් ප්‍රශ්නයක් නැහැ. ඉදි කට්ටක් ගන්න ගියාම අන්න ඒ වගේ තමයි අපේ හිතට තාම සූක්ෂම වැඩක් දෙනවා කරන්න කියලා. ඒකෙන් තමයි අපි සතිය දිනනවා. ඒක භාවනාදී එක ජවනිකාවක් එක ප්‍රගති පරීක්ෂණයක් මෙතන තියෙනවා. ආනාපාන සතිය විදර්ශනාවෙන් බැලීම මධ්‍ය ප්‍රතිපදාල සෝභාංශයේ ධර්මදේශනාවදී සඳහන් කර තිබ්බා. තවදුරටත් පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. ඇත්තටම අපි මේ ගලක් අයින් කරන්න ගලක් අරගන්නවා අඩේට. ලොකු ගලක් ගලවන්න පොඩි ගලයක් ගලක් කියලා ඒකට වාංගු කරනවා. ඒ වගේ තමයි මේ කායනුපස්සනාව පිළිබඳ අවබෝධය ලබන්න කයෙම කොටසක් වෙන ආනාපානිය අරගන්න. එළලා ආනාපානට වාංගු කරලා කායනුපස්සනාව අවබෝධ. ඒ අවබෝධ කරන වෙලාවේදී කයෙම කොටසක් වෙන ආනාපානෙ බැලිය තිබිය තිබිය තිබිය යුතුයදී යුතුය තිබියදී හිත ආන කය හැමතැනම විසිරී ගියොත් ආනාපානෙ පාවා දීමක් වෙනවා. ඒ නිසා අපි ආනාපානෙ හිත තියාගෙන කයේ කොටස් වලට යන්න දෙන්නේ නැති වෙන්නේ පුළු පුළුවන් වෙලාවක නැවත නැවත ආනාපානෙ පාවිච්චි කරන පාවිච්චි කරලා යනකොට ආනාපානෙ අපි අඩේකට එහෙම නැත්නම් පිවට් එක කියලා කියන්නේ එහෙම නැත්නම් වාංගු කරන්න ගන්නෙක් වගේ අරගත්තාම ආනාපාන කියන්නේ තඳුල්ලාදීකු නිමිත්තක් තමයි. නමුත් ඒ මති අනිකුත් ඊට වැඩිය කෙලස් බරිත නිමිති උගුල්ලා උගුල්ලා දාන. එතකොට ආනාපානෙ ඉන්න එක මේ යුදපේ යුදබිමක බංකරයක් ඇතුලේ ඉන්නවා. ඒකට බෝම්බ වැදුනට වදින්නේ නැහැ. බෝම්බ වදිනකොට බය වෙනකොට බංකරය ඇතුලට යනවා වගේ ආනාපානෙ හිත තියෙන තාක්කල් අරසයි. එතකොට ඒකේ ඉන්න එක කම්මැලි වෙන එක නිසා තමයි අපි හිත අපිට නොකිය ශබ්ද වලට වේදනාව වලට හිතවිලි වලට පනින්නේ. ඒ පයින්කොට දැනගෙන නැවතත් ආනාපානෙම ගෙනල්ලා ගෙනල්ලා කියනවනම් ආනාපාන ඉන්නා තාක්කල් කෙලෙස් නැහැ. ඒක මධ්‍යම ප්‍රතිපදාවක් වෙනවා. ඒ මතින් ඊටදී ගොරෝසු කෙලෙසෙන්න තියෙන අවස්ථාව ඇති වෙන්න ඉඩ දෙන්නේ නැතුව ආනාපානෙ අපිට ආරක්ෂක ස්ථානයක් ටිප්පලක් වඩ පත් කර ගන්න පුළුවන්. උංගව දෙනෙක් ඒක දන්නේ නැතුව ආනාපාන කරන ගම අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න. එහෙම නැත්නම් මේ අනිත් චතුරාර්යක භාවනා කරන්න. එහෙම නැත්නම් විවිධාකාර දේවල් කරන්න අදම අච්චර ලස්සනට හම්බෙච්චි පිරිසිදු උදාසීන මධ්‍යම ප්‍රතිපදා වෙන ආනාපානට අනදරක. ඒක ඒකට සංකර. භාවනා සංකර වෙන නිසා අපි නැවත නැවත අමාරුවෙන් හරි ආනාපානේ පිහිට ගියොත් සරණ ගත්තොත් හදවතින් අපි යුද බිමේ තනකලේ නැති කිසි දිනේක එන යුද්ධ දින. නැත්තම් කියන්න තියෙන්නේ යුද්ධෙට මම ගියා, ගෑණිකෙතර ගියා, මගේ යාළුවා මං එනතුරු උන්ද බලාගයි නිරතුරු කියලා වෙනව ගමන. මේක එහෙම වෙන්න දෙන්නේ නැතුව යුද්ධෙට ගියත් තනි කරන්නේ නැහැ කියලා කිව්වොත් යුද්ධ දිනවා. කර්ණී ස්වාමීන් වහන්සේ කායන් පස්සනාසා මරණානුස් පස්සනාව වැඩි වශයෙන් යෙදෙවිට යෙදෙන භාවනා යෝගයේ කිවි මෑතක සිට මගේ වම් කන ඇසීම අඩු වී ඇත වම් ඇසද පෙනීම අඩුය මේ ඉරියව් ඉන්ද්‍රියන් වම් මොලේ හා සම්බන්ධව පවතින කෙනෙක් කල්පනා ශක්තිය මෙමෙරි පව වම්පස මොලේ හා සම්බන්ධ පවතින බව ඇත්තිමි එසේ බැවින් මේ ඉන්ද්‍රිය දුර්වලතා හේතුවෙන් ඉන්ද්‍රිය මොලේ ක්‍රියාකාරීත්වය දුර්වල කිරීමෙන් භාවනා කටයුතු වලට අවිරයක් වේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙමින් ඉල්ලමි උපවාසයෙන් නිවන් සුව දැක්කේ. මේක ඉති ඇත්තට මේ භාවනා සම්බන්ධව ඉති මම මේ වචන පාවිච්චි කරාට හොඳම වෙලේ තමයි නියුට්‍රොලොජිස් කෙනෙක් හම්බෙලා ආගන්න. දෙක දුර්වල වෙනවාද කියලා ටිකක් ඉඳලා බලමු. කවුද කියන්නේ කාටද කියන්න පුළුවන් මොනම කෙනෙකුට දුර්ල වෙන්නේ නැහැ කියලා හෝ දුර්ල වෙනවා. දුර්ල වෙනවා කියලා දැනගත්ත මොන කරන්නේ? ඒක නිසා මේ වෙලාවේ මේ මේ ලියන එක නනම් දන්නවා මේ කතා කරන මම දන්නේ නැති එක විතර වෙනවා තියෙන්නේ මටත් කොයි වෙලාවෙ වෙනවද දන්නේ. ඒකට ඒ මායත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. ඒ නිසා අපි ඉන්නේ 40 පෙන්නට පස්සේ කන්දෙන් පල්ලට වැටෙන වෙලාවේ. මට 40 පෙන්නකොට ලොකු ස්වාමීන් වහන්සේ ගාව එදා මේ මම ඇඳයි කියලා වන්දනා කරුවා රෑ 10 විතර ඒකල කිව්වා මේ ස්වාමීන් වහන්සේ මම මේ කියන්න ඉතාලියේ මේ අද මගේ 40 උපන්දිනවා. ආ මේ නම ගැද උපන්දිනේද 40ද? එහෙමනම් ওই ඉතුරුලා තියෙන ටික පරිස්සම් කරගන්නයි කිව්වා ආයෙත් ඉතින් ඉවරයි කිව්වා. මං කිව්ව විශ්වාස මං හිතුවේ මම තව හුසෙයි. මගේ ඇස් දෙක තව හොඳට පෙනේ කියලා මම එතකොටමත් මට යන්තම් ඇස්වල අඩුව පේන දුන්නා. හැබැයි මම අදිෂ්ඨාන කරලා කණ්ණාඩි නම් කවදාවත් ගන්න නැහැ. ඒතර මම හිතුව කොහොම කෙරුවක්වත් තව මේ හොඳට කාලා මහන්සියලා වැඩ කරුවොත් උස්ස තව වැඩි වෙයි. පළල වැඩි වෙයි කියලා ලොකු සංජය පැහැදිලිව කිව්වා 40ද? එහෙමනම් ඕක පරිස්සම් කරගන්න කිව්වා අද ඉඳලා ඉතින් හැරෙන පැත්තේ තමයි. ඒ කියන්නේ ඥාන දශකයට එන්නේ 40. මොලේ ඥාන දශකයට එන්නේ 40 40 දී ඊට පස්සේ ඉතින් බහින කලාව තමයි. මොකද කරන්නේ? ඒ නිසා මොලේ මේ වගේ දුර්වල වුණාට හිතේ එහෙම දුර්වල වීමක් කල යුතුද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. මොලේ වැක්මට අදිෂ්ඨාන ශක්තිය තියාගන්න. ඒකයි කියන්නේ train your mind and change your brain කියලා. හොඳට හිත පුරුදු කරනවා නම් මොලේ ආය රීකන්ඩිෂන් කරලා ගන්න පුළුවන්. රීසයිකල් රීවයරින් කරලා ගන්න පුළුවන්. හැබැයි මොලේ හිත දියුණු කරන්නේ නැතුව හිටියොත් මොලේ වැටෙනට වැඩි වේගයෙන් හිත වැටෙනවා. ඒ නිසා හොඳට භාවනා කර කර යන්න යන්න අපිට තේරෙනවා භාවනා මනස ආශ්චර්යවත් ධර්ම කරනවා, කයත් හදනවා, හිතත් හදනවා. හදනවා කියලා කියන්නේ වැඩෙනවා කියන එක නෙමෙයි. පිරිහීම අඩු කරලා දානවා. වයසට යෑම අඩු කරලා දානවා. රීජුවනේෂන් එකක්. එහෙම නැත්නම් සෙනිලිටි කියලා කියන වයසට යෑම අඩු කරන ගතියක් තියෙනවා. ඒ මොකද වර්තමානයේ මේ ඉන්න නිසා අතීතනාගත පශ්චාත්තාප හිතට ගන්නෙ නෑ වෙහෙසක් නෑ. එන දේ එක ජීවත් වෙනවා. එතකොට හරි සජීවී ගතියක් තියෙනවා. එහෙම නැතුව මේ මේ මොලේ කොටස හිතේ කොටස අතර සම්බන්ධතාවයේ ඒක සදාකාලික මානවයාට තියෙන ප්‍රශ්නයක්. මොකද්ද මොලේ සහ හිත මොකද්ද හෘද වස්තු සහ හිත අතර සම්බන්ධතාවය? ඒක තමයි මේ හොයාගත්ත එකක් නෙවෙයි හොයාගනි හොයාගනි කියලා හිතන්න තමයි. කරුතර ස්වාමීන් වහන්සේ අනාගත වංශ දේශනාවේ ඇති කරුණ අනුව අවුරුදු 500ක් හෝ අවසාන 1000 කාලය තුලදී මිනිසියෙකුට පත්විය හැක්කේ සෝවාන් මාර්ගයට පමණයි. ඔවුන් නැවත භව හතක් ඇතුළතදී නිවන් දැකිය යුතු බැවි. එසේ සෝවාන් වන අය කොයි ලෝකවල ඉපදී නිවන් සප ලබයිද? මේක සාමාන්‍යයෙන් සම්ප්‍රදාන කූලව මේ ප්‍රශ්නට උත්තර දෙනවා නම් මේ සුවන් වෙච්ච කෙනෙක් නැවතත් මනුස්ස ලෝකෙ ඉපදුනා කියන එකත් ත්‍රිපිටකේ සඳහන් වෙලා නැහැ. හැමතැනම තියෙන්නේ එක්කෝ තුසිත ජීවි ලෝකේම නැත්තම් ධ්‍යාන ලැබලා තියෙනවා බ්‍රහ්ම ලෝකේ මනුස්ස ලෝකෙට එන්නේ නැහැ කියලා මේක සම්බන්ධව අදහස් ප්‍රකාශ කරනකොට මහසි සාඩෝ කියලා තිබුණා එක භව හතක් කියලා කියන එකෙන් අදහස් කරන්නේ මිනිස්සෙක් වශයෙන් මෙරි මෙරි නැවත මිනිස්සෙක් වෙනවනම් කොච්චර කල් ඉපදුනත් ඒක එක භවයකට ගන්නවා. දිව්‍ය භවයට කියලා ආයචුත වෙලා ආය දිව්‍ය භවයට යනවා ආයචුත වෙනවා ඒක දිව්‍ය භවයේ එක භවයකට යන්නේ. ඒක නිසා ගොඩාක් කල් වෙන්න පුළුවන්. ඒක ජීවිතයක් නෙවෙයි භව වශයෙන් කියලා මම මාතයි. හරියටම ඔප්පු කළා නෑ. අනිත් එක මේ අනාගත වංශ දේශනාවේ මේම අවුරුදු 500ක් කියලා කියවට ඒක බුද්ධ දේශනාවක් නෙවෙයි. බුද්ධ දේශනාවේ එහෙම මේ බුදුරජාණන් ශ්‍රී කාලය කියන එක එහෙම මනින්ද ගිහිල්ලා අහුවෙලා නෑ. බුදුන්සේගේ කාලය කියලා කියන්නේ මානසින්ම වවාගත්ත විකාරයක්. කාලේ තප්පරයක් ගත්තත් අවුරුදු 500ක් ගත්තත් ඒක මානසින් අධිකාරගත මේ ප්‍රකල්පයක් විතරයි. ඉතින් ඒ අනුව සාසනික ඊටමණින් අමාරුයි. සාසනික කියලා කියන්නේ කාලයට සහ දේශයට අහුවෙන්නේ නැති දෙයක්. ඉතින් ඒ නිසා මේ පසු කාලීනව මේ අර සාහතික හැඟීමක් ඇති කරන්න ඕනවට අපි නිසන් වනේ ඉඳද්දී හැමදාම උදේට හෝ දවසට හැන්දාවට සැරයක් බුද්ධ වර්ෂිකයෝ බුද්ධවචේ කියනවා දැන් මේ දවස්වල කියන්නේ අපේ ගෞතම සර්වඥාන්සේට අවුරුදු 5000ක් තියෙනවා දැන් අවුරුදු 5454කුත් දින 4ක් ගත වෙලා තියෙනවා තව 4544කුත් මාස 11කුත් දින 24ක් තියෙනවා අද මේ දවසයි උඹල උඹලගේ වැඩ කරගෙන ඉලා ඒක කියන්නේ ඒ ටික කියනකොට මෙච්චරයි තියෙන්නේ කියලා කියන හෙට කියනවා මාස 11කුත් දින 23යි ඉතින් අනිදා කියනවා මාස 11 දින 22යි කියලා නැත්නම් ඒක අර මේ මේ ශාසනික හැඟීමක් ඇති කරන්න කරපු එකක් මිසක් මේ බුද්ධ දේශනාවේ නෑ අනාගත වංශ දේශනා වගේ ඒවා පසු කාලින් සංග්‍රහ වෙච්ච දේවල් වල මේ මෙහෙම මතයක් තියෙනවා. ඔතේ තව එකක් තියෙන අවසාන වශයෙන් භාවනාවේ යෙදී සිටේදී ආස්වාද ප්‍රසවාස සිවුම ඇති විට ඇත්ත වශයෙන්ම සතෙකු කූඹියකු කනේ රිංගනවා දැනෙනම් විවසීමට අපහසුනා කළ යුත්තේ කුමක්දයි පහදා දෙන සීක්වා. මේකට කියන්නේ ඇඟට බලාගන්න කියනවා Tamanne කැමති දෙයක් කරගන්න. බොඩි නොලෙජ් කියලා එකක් තියෙනවා. ඇඟේ තියෙන වෙනමම අකුණක් ගහනකොට ගැස්සෙන ගතියක් තියෙනවා. ඒක බාර ගන්න යන්න එපා. ඇඟේ හැටි. ගින්නට යනකොට ඇදලා ගන්න ගතියක් තියෙනවා. ඒක ඇඟේ හැටි. ඒක නිසා මේ දරා ගන්න බැරි නම් ඇඟ ක්‍රියාත්මක වෙනවා. ඇඟ කිලි පොලාගෙන ගිහිල්ලා අත ගිහිල්ලා අරන් දානකම්ම දන්නේ. ඒකට කියන්නේ බොඩි නොලෙජ් කියලා. ඒක බාර දීලා නිකන්. ඇඟට ඕන නම් කරගනින්. සූඹියෙක් නෙමෙයි මොකා හිටියත් එච්ච. ඒ වගේ මේ මාට එක දවසක් මට මතකයි කූඹිය ගිහිල්ලා ඒ කම්බරේ හාරන හැටි මම බලාගෙන හිටියා. ඇඟ කිලිබොන. ඒ කියන්නේ සාමාන්‍ය කනේ කනේ කංකරුරු කියනවනම් සතෙක් යන්නේ. ඒක තියෙන්නේ මේ උට පිළිකුලක් කරනවා ඒ වගේ මේක තෙතමනයි ඒ නිසා කරන්න බෑ. මමට යනකොට කෙඳි තියෙන්නේ ඔක්කොම එළියට නැමිච්ච ඒ නිසා ඒවත් අල්ලු කරගෙන ඇතුළට යනවා කියන එක මාන කැලේක රිංගනවා. ඒ චේතිත් මු යනවා. යනකොට මෙතනින් මේ මෙතන මේ මේ පොඩි මේ පොඩි තල්ලක් තියෙන. ඒ ඇතුල් පැත්තට යනකොටම සිග්නල් එකක් යනවා වැරදි පැත්තට යන්නේ කරන දෙයක් කරපන්. ඇඟ ඇඟ කියන කරේම හිටියට පස්සෙ ඇතුළට යන්න යන්න යන්න මේක ඇඟ නිකන් කුයි කුයි ගන්න. ඊළ අරුව මෙහෙම තට්ටු කරපන්. රන් එකට තට්ටු කරනවා වගේ අර මේ කම්බරේ ඒ වෙලාවේ නිකන් දන්න හොඳටම දන්න කූඹියේ කොට හානි කරන්න බෑ කියලා ඉඳලා ඉඳලා ඉඳලා කොයි වෙලාවක හරි මේ හරියට ඇඟ භාවනා මොකුත් නැහැ ඒකෙමයි කියන්නේ කොයිලාර කූඹිය එළියට හැරෙනකොටම රිලීස් එකක් ආයෙසයක් ඇතුළට යනවා ආයෙ එළියට අන්නේ වෙලාවේදී හොඳට තේරෙනවා මේ ඇඟේ තියෙන මේ භෞතික කම්පන චංචල මානසික තත්ත්වවලටපත් වෙනවා බොහෝම ශීක්‍රයෙන් පැත්තට. ඊට පස්සේ මේ එළියට එනකොට හිතාන ඉනවා ආපු පාරේ ඵලයන්ට. ඒක එනකොටම ඇඟ ලෑස්ති වෙලා ඉන්නේ එළවල ගන්න. පදිනාතේ. ඉතින් ඇඟේ බොඩි නොලෙජ් එකට. අනිත් වෙලාවට හුඟක් මැස් වෙන තැන් වල ඇවිල්ලා මෙතනවා. එහල මෙහිම කරනවා. අර කාබු එකක මොනාරි කැම ටිකක් අර යරීමේ තියෙනවා. ඉතින් එතකොට මේ ඉන්න බෑ. ඇඟ නිකන් නලියේ. මේ වෙලා තියෙන මේ කෙරුවට ඌ ආයෙනවා. මේ සතාට ගැහුවට ඌ ආයෙනවා. ඉතින් නිසා ඕනේ කරගන්න දෙයක් කරගන්න කියලා. හරි අමාරුයි මේ වෙලාවේදී මේ මේ ඇඟට ඕනේ මේ පරිශ්‍රණය කරන්න. එයාට හිත දෙන්න. හිතේ තියෙනවා මේ ආරස්ක යන්ත්‍රයක්. එයා ක්‍රියාත්මක වෙනවා. හරි අමාරුයි මේ මధుරෙක් පිටිනකොට ඒක හොඳට ඒකටම අවධානය දීලා බලනින්න ගියාම අල්ලියක් කරනවා. මధుරේ කනවා වගේ දෙමේ තියෙන අපිට විශාලව දැනනවා ඒකයි සර්වචන්සේ දේශනා කරේ නිදි මරන්නට රාත්‍රියේදී ගයි. නිදා ගන්න මනුස්සයට බුදියලා හරියා වගේ ඩග්ගා මෙවෙයි. ඒක හරි විනෝදාංශය අමාරසය කියන්නේ මේ ලිඳේ බාල්දිය හැමදාම මිනිහ කොරණම් කරනවා. ඉතින් පස්සේ අමාරසය කරන්නේ ලිඳ ගාව කේල් ගහවටලා හිටගෙන. 11:00 වෙනකන් හිටියා. 11:00 ල පැය 1:00 ඊට පස්සේ 12 වෙනවා. උඩ බෑකක් 12 ඉඳලා විනාඩි 5ක් බලන්න. එක වැදුනලු බාල්දිය නැති. ඊගා විනාඩි 5 ගිහිල්ලා තියෙන්නේ පැය ගිහිල්ලා තියෙන්නේ විනාඩි 5ට වගේ මොන නිින්ද ගිහිල්ලා. ඒ අතරේ බාල්දිය ඉස්සලා. නිින්ද ගියොත් වෙලා බොහොම ඉක්මනට යනවා. නිින්ද නැහැ. අද අද අද. ඒ වගේ තමයි ඒ සතෙක් දඟලනකොට වුණත් මේ හැමේ නිකන් හැම හොඳට ඇදිච්ච බෙරහමක් වගේ. හැම දෙයක්ම හොඳට කැපිලා පෙනෙනවා. මොකද වෙන සද්ද වේදනා මොනක්වත් වෙන්නේ මේක ඉතින් ඒකට තේරෙන පටන් ගන්නවා මේ අන්තරේ හැම සෛලයක් සෛලයක් පාසා භවයේ පැවැත්වීම සඳහා ක්‍රියාවක් වෙනවා සතුලිත් තියෙනවා අපිටත් තියෙනවා ඒක අපි ස්වභාවයෙන් කරන්නේ මේ ශරීරේ පවතින යන්ත්‍රයට උදව් කරලා ඇඟ පිරිසිදුව ආරස්සසයිතෝ තියෙන එක. නමුත් කවදානි භාවනා අදිෂ්ඨානයක් ගත්තොත් මම මේකට අත දාන්නේ නැහැ කියලා. ඇඟට ඕන දෙයක් කරපන් කියලා එතකොට තියෙනවා අපිට එහෙම අදිෂ්ඨාන කරන්න පුළුවන් කමක් නැහැ මේකේ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ ඇඟ අපිය මෙහෙවන අරස කරන්නේ මෙහෙවනවා අදිෂ්ඨාන කරන එකක් නැහැ මොනවා වුණත් මම කරන්නේ කියලා මේ යන්ත්‍ර වැඩ කරනවා ඇඟේ ඇඟේ යන්ත්‍රේ වැඩ කරන හැටි මොකද මෙතෙක් කල සංසාරේම අපි කරලා තියෙන්නේ මේ ශරීරෙට මැස් එක්කත් අහන්න දෙන්නේ නැතුව ආරස්සා කරගෙන ඉන්නනේ. ඉතින් ඒකට ඒකට කරදරයක් වෙද්දී දැක දැක දන දන බල බල ඉන්නවා කියුවාම ඒක හරි ලොකු මේ මානසික අභ්‍යාසයක් සමානක යුද හමුදා පුහුණු වෙද්දී දෙනවා වෛද්‍ය ශාස්ත්‍රවල දෙනවා ඒ දුකක් කියෙද්දී කලබල වෙන්නේ නැතුව ඉන්න. හරි අමාරුයි ඒක තමන් කරගන්න. තමන්ගේ අංග සම්බන්ධ කරන කරන්න ගියාම ඒක හරිම මේ ඉසි ගන්න නසලු. ඒ යන්ත්‍රය හැදිලා තියෙන්නේම අපි දැන හෝන දැන මේ ආසා ඇඟට ප්‍රේම කරන එකක් තමයි තියෙන්නේ. ඉතින් තව තියෙනවා පැය භාගයක් විතර වගේ. මේ ලිඛිත ප්‍රශ්න මෙච්චරයි ඉතිපත්. මම හිතන අනාගතේ වෙනකොට උඟා ප්‍රශ්න දීවිල්ල අඩු වෙයි කියලා. Thank you. අපි ඇත්තටම මේ මෙනෙහි කිරීම සම්බන්ධව ප්‍රශ්නේ මට තේරෙනවා නම් මෙනෙහි කිරීම සම්බන්ධව කිව්වේ අපි භාවනා කරනකොට ආනාපාන සතිය කරනකොට එනින සද්දේ එනින ගඳේ එනින රස මෙනෙහි කළ යුතුද එහෙම නැත්නම් මේ අමතක කරලා ඉන්න ඕනේ. ඉතින් මම ඒ වෙලාවේ මං කිව්වේ ඒකයි ඒ සද්ද ගන්ධ රස බලපා විඳතරා ගන්න බැරි නම් මෙනෙහි කරන්නේ නැත්නම් ආනාපානෙ ඉන්නේ. හරි සක්මනේදී ඒ වගේම කරනකොට Tamanට වම දකුණ වැටෙනවා නම් මෙනෙහි කරත් නැතත් එඩක් නැහැ. වම දකුණ මෙනෙහි කරනකොට සද්ද රූප ගන්ධ මෙනෙහි කරනවද නැද්ද කියන එකත් ප්‍රශ්නේ තියෙන්නේ තමයි යන්නේ එක දන්නවනේ මගේ හිත කොහෙවත් නැහැ ඒක මෙනෙහි කිරීම කරන්නේ හිතෙන් ගණ්ඩනේ හිත ඒක ඇවිල්ලා තියෙනවා අය මෙනෙහි කිරීමක් විශේෂයෙන් අවශ්‍ය කරන්නේ බබා නිින්ද ගියාට පස්සේ නැලවිලි කවි කියන්න ඕනද නැද්ද කවුද දෙක තියන්නේ නැලවිලි කවි කියන්නේ නිින්ද යනකොට නිින්ද යනකොට කියලා හින්දි කරනවානේ. ඊට පස්සේ නැලිවිල්ල කරන්නේ අම්මටනේ බබාට නෙවෙයිනේ. බබාට නැලවිල්ල වැඩක් නැහැ ඒක. නැලවිල්ල තියෙන බබා නැලවන්න නැල වුණාට පස්සේ පුතේ ඔබ නැලවියන් කියලා බබාටම බාර දෙලා නිකන් ඉන්නේ නැහැ මම ප්‍රශ්න නැත්තම් අපි මෙතන සතිವಾರය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. මම අපේ අද දවසෙත් අපි සැලසුම් කරපරිදි කරදරයකින් තොරව මේ මොහොත දක්වා වැඩසටහන බාධාකින් තොරව පැවතුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් සෑහෙන පිරිසක් සංවිධානය අතින් උදව්පකාර කර අපි ඒ ශිරු දනාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම නොපිනී උදව් කළා වූ යම් තාක් පිරිසක් ඉන්නවන සත්තුස් මණ්ඩලෙ ඉන්නවන ඒ ශිරු දනාටමත් අපි කරුණාවෙන් නැත්තම් මුචිතාවෙන් ආරාධනා කරමක් මේ රස කර ගන්නා ලද පින් දකිත්වා දැකලා සාදු කියලා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ඒ වගේම අපි පින් බලාපොරොත්තු වෙන ඥාති පිරිසක් ඉන්නවා නම් මේ භවයේ හෝ වේවා පෙර භවයක අපි ශිරු දිනාට ආරාධනා කරමු. අපි පිනක් කරපු වෙලාවේ සීපත් කරන එක ඒක අපේ යුතුයකමක්. ඒත් ඒක මුචිතාවෙන් බාර අරගෙන අපි මේ පිනට සාදු කියලා අනුමෝදන් වීමෙන් තම තමන්ගේ සැප සාදා ගනිත්වා කියලා අපි ආරාධනා කරනවා. අප අපටත් මේ රැස් කර ගන්නා ලද මේ උදාාර කුසල ශක්තිය නිසා සංසාර භව ගමනේ යම් කරදර බාධක මාර්ග උදුරු තිනවනම් ඒ සියල්ලමත් මේ කුසල ශක්තිය නිසා දුරින් දුරවන් වේවා අවසානයේ බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් සපයි සුන්දරයි සාන්තයි ප්‍රවරයි දේශනා කරන ලද ඒ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහාම අපට මේ කුසලයක් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගනිමු. ඒ අදහසින් අපි සම්ප්‍රදාන කූල එක්තාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමෙන් දවසේ වැඩ කටයුතු නිමාව සටහන් ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සම්පත්‍ති සිද්ධියා ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පත්‍ති සිද්ධියා ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා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 සතං සමාගමෝ හෝතු යාව නිපානපත් ඉමිනා පුඤ්ඤ කම්මේනේ මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේනේ මාමි බාල සමාගමෝ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 ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු